අනෝජා නවගම මහත්මේ ශාස මම ආනන්දික ආනන්දික ඒ ශාස ගිසමානේ මේ දේශනාව නැවත අහනකොට මට පොඩි ප්‍රශ්නයක් මතක් මත වුණා. අපේ දානේ පිළිබඳ සම්මන්ස මේ දැන් අපි අහලා තියෙනවා කියලා තියෙනවා මේ රේණු කණේ මහානායක හමුදුක් පොතක් තියෙනවා. දැන් මස්මාළු කණේක ප්‍රාණඝාතයක් නොවුනට හැබැයි ඒක අපේ දානෙම කුසල කර්මයක් කියලා සිත සතුට කරගන්න එක හොඳයි කියන එක සාමස. දැන් ඒක දාන පාරමිතාව හිතට බලනකොට අපි මස්පාන් මස්මාල් නොකා සිටීම කොපමණ ප්‍රමාණයකින් දාන පාරමිතාව සම්පූර්ණ වෙන්න උදව් වෙනවද කියන එක තමයි දැනගන්න ඕනේ. අපි ඒක නොකර දාන මස්මාල් එකහන් දාන නොකා සිටීම හොඳද කියන එක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වළකින තැනැත්තා අපරිමාණානං සත්තානං අභයං දේති අවේරං දේති අභ්‍යාපජ්ජං දේති අප්‍රමාණ සත්වයින්ට අභය දෙනවා අවෛරී බව දෙනවා ඊළඟට අභයං දේති අවේරං දේති අභ්‍යාපජ්ජං දේති ඒ කියන්නේ ව්‍යාපාදය කියන්නේ අන් අයට පීඩා කරන ගතියනේ ඒ කියන්නේ අන්නයි නැසේවා කියන හිතන ගතිය එතකොට ඒන් මිදෙන්නට. ඒ කියන්නේ මෛත්‍රී පූර්වක හැඟීම පතුරවන්නට ඒක හේතුවක් වෙනවා. එතකොට ඒ පදනම තුල තව ඉදිරි පියවරක් හැටියට යම්කිසි කෙනෙක් තීරණය කරනවා නම් මම සත්තු මරන්න නැතුව විතරක් නෙමෙයි සත්තු මරන්න අනුබල නොදෙනවා විතරක් නෙමෙයි මම මරපු සතෙකුගේ මාංශයක්වත් අනුභව කරන්නේ එහෙමවත් මම ඒකට පොඩි හරි සහයක් ලබා දෙන්නේ නැතිව මම උත්සාහ කරනවා මගේ පැත්තෙන් මට පුළුවන් උපරිමයෙන් ලෝක සත්වයින්ට යහපතක් කරන්න කියන පදනම තුල තමන් මස් මාංශ කෑමෙන් වළකිනවා නම් ඒක ඉතාම ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තියක්. එතකොට තමයි තමන් තුල අවශ්‍ය ಗುಣ වැඩෙන්නේ. අපි හැමදාම මේ උදාහරණය ගත්තහම කතා කරන දෙයක් තමයි මස් මාංශ කෑමෙන් වැළකීම කියන එක විමුක්තියට අදාළ ಗುಣ වැඩෙන පදනමක් වෙන්නත් පුළුවන් විමුක්තියෙන් අපි බොහෝ දුරස් කරන කෙලස් වැඩෙන දුරුගුණ වැඩෙන පදනමක් වෙන්නත් පුළුවන් අර දුක ගැන කිව්වා වගේ තමයි ඉතින් වර්තමානයේ අපිට පේනවා හුඟක් වෙලාවට අර මේ මස් මාංශ කෑමෙන් වැළකීම කියන තැන හුඟක් දෙනා ඉන්නේ දෘෂ්ටිගතිකව ද්වේෂමූලිකව ඊළඟට අනුන් හෙලාත්තලා දකිමින් තමන් හුවා දක්වමින් අර විමුක්ති මඟට සහාය වෙන පැත්තක නෙමෙයි හැමතිස්සෙම නිකන් කෙලස් වැඩෙන පැත්තකින් තමයි කල්පනා කරන්නේ. ඒක ඊටාම අවාසනාවක් ඇත්තට. ඉතින් දැන් ඔය නන්දික මහත්මයා කිව්ව පැත්තෙන් කල්පනා කරනවා නම් ඒතනත්තා මස් මාංශ කෑමෙන් වැළකී සිටීම ගැඹුරු අර්ථයක්. එතකොට ඒ තුල ඔහුට ඉලක්කයක් තියෙනවා. එතන පැහැදිලි ගුණාත්මක සත්භාවයක් එතන. ඉතින් අන්නේ සත්භාවය දියුණු කරගන්නට Tamanට කැප වෙන්න පුළුවන්. ඊළඟට අනිත් අයටත් ඒක යෝජනා කරන්න පුළුවන්. මෙන්න මේ අදහසින් මම මේක කරන්නේ. එතකොට තව ඒකට සුදුසු අය මුණ ගැහුවා. හැබැයි අපි බලහත්කාරයෙන් අනිත් සියලු දෙනා මස් මාංශ නොකෑ යුතුයි ඒකෙන් මෙහෙම වෙනවා කියලා නිකන් ලෝකෙට නීති පනවන්න යන තැනදී එතන තියෙන්නේ අර සත්භාවය නෙමෙයි එතනද තියෙන්නේ මම කැමති රාමුව ඇතුළට අනිත් අය රිංගවන්න දඟලනවා ඉතින් එතන අර අර්බුද ගොඩක් නිර්මාණය. දැන් මේ සමාජය තුල පටලැවිල්ල තියෙන්නේ ඔතන. එහෙම නැත්නම් මේ මස් මාංශ කෑමෙන් වැළකීම කියන තැන නෙමෙයි. ඒක පිළිබඳ නිවැරදි දැක්මක් නැතිකමේ ප්‍රශ්නේ. ඉතින් ওই විදිහට නිවැරදි දැක්මක් ඇති කරගෙන අපිට මස් මාංශ කෑමෙන් වළකින්න පුළුවන් නම් අපරිමාණන සත්තාන අභය අභයදීම කියන එකක් ඉතින් ප්‍රාණඝාතයෙන් වළකිනකොට අභයදීම සිද්ධ වෙන්නේ. නමුත් අර අභ්‍යාපජ්ජ අභ්‍යාපජ්ජ කියලා කියන්නේ ව්‍යාපාදයෙන් තොර බව. ව්‍යාපාදය කියන්නේ අනුන් නැසේවා වෙනසේවා කියන හැඟීම. ඒතර ව්‍යාපාදයෙන් තොර වෙනකොට තමයි මෙත්සිත. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ඉදිරි පියවරවලදී කියනවානේ ඒක පියවර හයක් තියෙනවානේ පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්ත්ව ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පි විර අර දයාපන්නෝ සියලු සත්ත්වයන් කෙරේ දයාව ඇති කෙනෙක් බවට පත්වීම එතකොට සබ්බපාන භූත හිතානුකම්පි ඒ සියලු සත්ත්වයන්ටම හිතවත් කෙනෙක් බවට පත් මෙන්න මේ ගුණාංග දියුණු කරගන්න අපිට පදනමක් කරගන්න පුළුවන් පස් මාස කැමේ වෙලකී ඒක අත්‍යවශ්‍ය කරුණක්ද කියන එකක් තමයි දැනගන්න ඕනේ දාන පාරමිතා සම්පන්න. ඔව්. එහෙම එකක් නැහැ කියලා කියන්නේ දැන් අපි මුලින් සඳහන් කළානේ කෙනෙකුට ප්‍රඥාවයි අත්‍යවශ්‍ය සාධකය වෙන්නේ කෙලස් නැසක්. එතකොට ඒ ප්‍රඥාව දියුණු කිරීම සඳහා අවශේෂ ගුණාංග Tamanට උදව් වෙනවා. ඒ ගුණාංග දැන් සීලය කියන්නේ පාරමිතාවක් නේ. එතකොට සීල පාරමිතාව තුළ අපි කොච්චර ගැඹුරට යනවද කොච්චර සියුම් වෙනවද කොච්චර සීල පාරමිතාව තුළ අවශේෂ ගුණ වැඩෙනවද කියන එක තීරණය වෙන්නේ අපි හිතන විදිහත් එක්ක. අපේ චින්තනය, අපේ දැක්ම. එතකොට සීල පාරමිතා පුරන හැම දිනාම ගහක කොළයක්වත් කඩන්න නැතුව ඉන්න ඕන කියලා නියම කරන්න බෑ. ඉතින් එහෙම ගිහියට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් නෑ. පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ නකොළද. හැබැයි යම් කිසි පැවිද්දෙක් ගහක කොලයක් මලක් කැඩුවයි කියලා උන්වහන්සේට නිවන් මඟ ඇහිරෙන්නෙත් නෑ, ස්වර්ග මාර්ගය ඇහිරෙන්නෙත් නෑ. උන්වහන්සේ අපාගත වෙන්නෙත් නෑ. ඒ අපාගත වෙන්න හේතුනේ දුගතිය දුර්වලතනක උපදින්න හේතුනේ ඒ පිළිබඳව Taman දැකපු විදිහ, හිතපු විදිහ. ඉතින් ඒ දැන් ඒරක පත්තනාග රාජයා වෙච්ච හාමුදුරුවන්ට ඒ තමන් හිතපු විදිහ උන්වහන්සේ සීලය ගැන හිතුවේ. උන්වහන්සේ සීලය ගැන හිතපු විදිහ පශ්චාත්තාපයට හේතු වෙලා දුගතියට යන්න හේතු වුණා. අර ලැබුගින්න වෙලාවේ මේ ජීවි වලක් කඩන්න හොඳ නෑ මං එතනින් රැකෙන්න ඕන කියලා හිතපු හාමුදුරුවන්ට උන්වහන්සේගේ චින්තන ක්‍රමය විමුක්තියට හේතු. ඒතර දෙන්නම එකම කාර්යයක්. දෙන්නම් මේ ජීවි ගහක කොළමල් නොගැනී යුතුයි කියන මේ පුංචි තැන හිටියේ. හැබැයි මේ උන්වහන්සේලා චින්තනය පුරුදු කරපු විදිහ ආත්පසින් දෙපැත්තකට අරන් ගියේ. ඉතින් අන්න ඒ වගේ කෙනෙකුට අනිවාර්යෙන් එතන පිහිටිය යුතුයි කියලා නියමයක් නැහැ. මොකද එහෙම නියමයක් කරන්න බැරි එම නිවන් අවබෝධ කරන්න ගිය සියලු දෙනා මස් මාංශ කෑමෙන් වැළකිච්ච අයම නෙමෙයි. එහෙම චරිත නෙමෙයි. බුද්ධ ශාසනයෙත් එහෙම අනිවාර්යෙන් එහෙම කියලා පැහැදිලිව පෙන්වන්නට තියෙන කාරණාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන විනය ප්‍රඥප්ති බැලුවෙන් පස්සේ ඒ ඕනතරම් ඒ මස් මාංශ සම්බන්ධ අවස්ථා සඳහන් වෙනවා. ඒකම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඒක නිෂේධ වශයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධව කතා කරන්න මම එච්චර කැමති නැත්තේ මේ ප්‍රශ්නය කිසිදාක निराකරණය කරලා විසඳලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඔකට දෙපැත්තටම තර්ක කරන්න ඕන තරම් කරුණු තියෙනවා. දැන් නන්දික මහත්තයා මේක ඇහුව පැත්ත අනුවයි මම මේක ගැන කතා කළේ. ඒ පැත්ත ඊටම වටින පැත්තක්. ඒ අපිට මොකක් හරි ප්‍රතිපත්තියක් තුල අපි පිළිහිටනකොට ඒකෙන් මෙන්න මේ ගුණය වැඩෙනවා. මෙන්න මේ යහපත ලෝකෙට සිද්ධ වෙනවා. ඉතින් ඔය දෙකනේ අපි දකින්න ඕනේ මා තුළ මේ ගුණය වැඩෙනවා ලෝකෙට මේ යහපත සිද්ධ ඔය දෙක අනුව තමයි අපේ ප්‍රතිපදාව උසස් වෙන්නේ. ආත්මාර්ථ පරාර්ථ. ඉතින් ඒක ගැන අපි සොයලා බලලා හිතලා බලලා ඒක වැඩෙන හැටියට අපට ඒ ප්‍රතිපත්තිය පිළිපදන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඉතින් අනිත් කෙනෙක් ඒක පිළිහිටියේ නැහැයි කියලා එය අපාගත වෙනවායි කියලා අපට කියන්න බෑ. ඒතකොට මේවා අතිරේක ගුණ. හැබැයි යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් සත්ව වදයට අනුබල දෙනවා නම් ඍජුවම ඒක බරපතල ප්‍රශ්නයක්. ඒක බරපතල අපරාධයක්. ඒක විමුක්ති මාර්ගට බාධා. ඒතොර එතනින් වැළකුණෙන් පස්සේ ඒ සීල පාරමිතාව තුළ අපි සත්තුන්ට සත්තු ඝාතනය කරන්නේ නැහැ ඝාතනයට අනුබල දෙන්නේ නැහැ කියන තැනින් අපි වැළකුණාට පස්සේ අපිට සීල පාරමිතාව තුළ ඉදිරියට යන්න ශ්‍රාවකෙක් හැටියට එතන ශක්තිය ගොඩ නැගෙනවා හැබැයි ඔය විදිහට හිතලා කටයුතු කරන්න පුළුවන් නම් ඒක අතිරේක සුවිශේෂ පැත්තකින් ගුණාංග වැඩෙන්න හේතුවක්. එහෙම නැති කෙනාට නිවන් දකින්න බෑ කියලා අපිට තර්කයක් ගොඩනගන්න බෑ. එහෙමයි සස. තේරුණා. තේරුණා.